කර්මගම කොමිෂමේ ක්‍රියාවලිය ස්වාධීන අධීක්ෂණය කිරීමට ශ්‍රී ලංකාව විසින් තෝරගත්ත ජාත්‍යන්තර නීතිගත ඉතුතුන්ගේ සඳහන් කමිටුවක්පත් කිරීම. ඔවුන් ස්වාධීන වන ක්‍රියාවලිය දෙස බලා සිටි අත්සේ ක්‍රියාවලියට බැදියත් වීමක් සිදු කළේ නැහැ. ඒකේ දෙමූල් වෙන්න ඊට පිටස්තරව කියන දෙයක් ස්වාධීන අධීක්ෂණය කියන්නේ. හැබැයි දෙමූල් අධිකරණය කියන වෙන අදහස් එන්නේ අධිකරණයේ දේශීය ලක්ෂණ මෙන්න ලක්ෂ ලක්ෂයක් උදාහරණයක් විදිහට වර්තමානයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයත් ඇමරිකාව සහ ශ්‍රී ලංකාව එකපැත්ත ගෙනෙන යෝජනාවක් තිබෙන්නේ අධිකරණේ පිටවන්නේ ශ්‍රී ලංකා නීතිය යටතේ. හැබැයි විනිශ්චයකාරවරු විමර්ශන නිලධාරීන්, පැමිණිල්ල මෙහෙවන නිලධාරීන්, විදේශිකයන්. ඒ නිසා එවැනි තත්ත්වයක් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ යුගයේ කිසි කලකට පැවතුනේ නැහැ. එක්කෝ රණව කැමතුමාට නැහැ කියන සංකල්පය අවබෝධ වෙලා නැහැ. එහෙම නැත්නම් එතුමගේ ජම්ම පුරුද්දට තවත් එක් පචයක්